ගම්බමේකේ උපපද්ධන්ති නිරයන් පාපකම්මිනෝ සංගං සුගතිනෝ යන්ති පරිනිම්බන්ති අනාසවාති සදහවත් වාසනාවන්ත පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් කළ දේශනාවක් මාත්‍රුකා කළේ ලෝක සත්වයා හැමෝම මරණයට පත්වෙනවා මරණයෙන් පස්සේ සිදුවන්නේ කුමක්ද ආන්නේකට දුන්න උත්තරයක් අපාදක සත්වයෝ පා නැති උරග සත්වයෝත් මරණයටපත් වෙනවා. පා දෙකක් ඇති අපිත් දෙව්ලොව බඹලොව වාසීනොත් මරණයටපත් වෙනවා. සිව්පා සත්වොත් මරණයටපත් වෙනවා. පා බොහෝ සංඛ්‍යාවක් ඇති සත්වයොත් මැරෙනවා. මහරහතන් වහන්සේලා පිරිනිවෙනවා ඒත් මරණයටපත් වෙනවා. මේ අයට මරණයෙන් පස්සේ කුමක්ද වන්නේය කියන එකයි අද දේශනාවේ මාතෘකාව. ඊට ප්‍රථමයෙන් මම හැමෝටම දිනපතා දියුණු කිරීම සඳහා කෙටි මෛත්‍රී භාවනා වගන්තියක් කියවන්නම් ඒක සදහසිතින් කියවලා හැමදාම ඒ මෛත්‍රී භාවනාව සිද්ධ කරන්නට ඕන විනාඩියක් දෙකක් වුණත් කමක් නැහැ. ඒ නිසා මේ වාක්‍ය කවුරුත් සිහි කල්පනාවෙන් කියවන්න. බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත මහ බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමේ මම සුවපත් වෙමේ මම දුකින් මිදෙමේ මම නිවන් දකිමේ මාමෙන්ම මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහ සංගරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මැදත් නෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාගේ හිතවන්තයෝද මෙදහත් නෝද අහිතවන්තයෝද කොරෝනා රෝගීන්ද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මාමෙන්ම සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු විනාඩියක් කවුරුත් දැස පියාගෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතෙන් මෙනෙහි කරන්න. සාදු සාදු සාදු කාරුණික සදාවත් පින්වත්නේ අද ධර්ම දේශනා පින්කම බෞද්ධහා නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයටම විසුරුවා හැරීමෙහිලා දායකත්වයෙන් කටයුතු කරන්නේ නාගන්සෝල ආරණ්‍ය සේනාසනයේ දායකත්වයෙන් කටයුතු කරන මොරුතන්ගේ විශ්ව ටී.ඒ. චන්ද්‍රලතා මාතාව ප්‍රමුඛ පවුලේ නමින් මේ පරලෝකයේ සියලුම ඥාතීන් පින් පිනිස මුරුතන්ගේ ප්‍රදේශයේ ඒ මව්ගේ දුවදරුවන් දායකත්වයේ දරනවා. රස්නායකපුර කල්ලංචියේ පදිංචියම් සුබසේන මහත්මයා පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් පින්කම කරනවා. ඊළඟට නිකවරටිය නාගන්සෝල ආරණ්‍ය සේනාසනයේ සතර පේරුවේ දායක පිරිස මිය පරලෝකීය ඥාතීන් පින් පිනිස දායකත්වයේ දරනවා. ඒ පින්නතුන්ලගේ දායකත්වයෙන් තමයි අද මේ පුණ්‍ය කර්මය සිද්ධ කරනු ලබන්නේ. මේ පින්නතුන්ලාගේ ග්‍රාමයේ පිහිටි මේ ආරණ්‍ය සේනාසනය බොහෝම ඉපැරණි මහරහතන් වහන්සේලා වැඩ වාසය කරන ලද ආරණ්‍ය සේනාසනයක්. නිකවැරටි රස්නායකපුර නාගන්සෝල ආරණ්‍ය සේනාසනයයි. එහිදී තමයි අද මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරලා බෞද්ධ නාලිකාව ඔස්සේ සමස්ත ලෝකයට විසුරුවා හැරීම සඳහා කටයුතු කරන්නේ. දායකත්වයේ දරන පින්නතුන්ලා සතුටු වෙන්න ඕන තමන්ගේ ධනය කාලයේ ශ්‍රමය වැය කරලා සංසාරෙවත් කරගන්න බැරි පින්කමක් කරගන්න. ඕන කාලෙක දන් දෙන්න පුළුවන්. බනහන්නට බෑ. ධර්ම දේශනාවක් කරවන්න බෑ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තියෙන්න ඕන දේශකයන් වහන්සේලා වැඩ ඉන්නට ඕන සදහවත් බණහන පිරිසින්නට ඕන අනේකට ඒකොත් වුණාම ධර්මානුශාසනාවක් දේශනා කරන්න පුළුවන් ශ්‍රවණය කරන්න පුළුවන් ඒත් මේ දේශනාව මේ පිරිසට විතරක් නෙමෙයි මේ පනාතට විතරක් නෙමෙයි ලංකාවාසී ලෝකවාසී යම්තාක් පිරිස බණහනවා නම් ඒ හැමෝටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන්. කලින් ලෝකේ බණ තිබුණේ නැහැ. වන් වෙදලේ සතියේට බණ දෙකයි. මලගයක් වුණොත් හත් දවසේ බණක් වුණොත් ওই බණ ටිකක් තියෙන එච්චරයි. අපේ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ මේ බෞද්ධ ආනාලිකාව දැන් පිළිහෙල අවුරුදු 13යි වසර 13ක් පැය 24ම බණ තියෙනවා. රූපවාහිනිය ගුවන් විදුලි ඔස්සේ පැය 24ම බණ. ඒ නිසා මේ අය නිකං කාලය ගත කරන්නේ නැතුව වැඩ රාජකාරි ඉවරුනාම බණ ටිකක් අහන්න පුරුදු වෙනවා. ධර්ම දේශනාවෙන් තමයි යහමඟ නොමඟ කියලා දෙන්නේ. බුදුන් වඳින්න ඕන, මවුට පියාට සලකන්න ඕන, වැඳුම් පිදුම් කරන්න ඕන. දාන සීල භාවනා පින් කරන්න ඕන. පන්සිල් රකින්න ඕන. සෝදව සුරාව දුරාචාරයෙන් වළකින්න ඕන. කියලා කියා දෙන්නේ බුදුදහමේ පමණයි. ඒ නිසා බණ ටිකක් හොඳට අහන්න ඕන. මේ ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින මුරුතැන්ගේ ජිනසද්ධා ස්වාමින් වහන්සේ වැඩම කරලා මේ ආරණ්‍ය සේනාසනයේ සතර පේරුවේ දායකවරු වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරනවා. ඒ වගේම විනාශ වී තිබෙන දේවල් ප්‍රතිසංස්කරණය කළා. තව ඕනම කෙනෙකුට දායකත්වයේ ලබාගෙන මේ දානශාලා, ධර්මශාලා ආදී ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ ගිලන් භික්ෂුවලක් ආරම්භ කළා. එලියාව ප්‍රදේශයේ. දැන් ගිලන් භික්ෂුන් වහන්සේලා වඩා හිඳුවාගෙන උපස්ථාන කරන කැමති කෙනෙකුට ඉදිරිපත් වෙලා උපස්ථාන කටයුතු කරන්න පුළුවන් ගිලන් භික්ෂූන් වහන්සේලාට. ඒ දියුණු කර ගැනීම සඳහා උපකාර අනුග්‍රහය දක්වන්නත් පුළුවන්. මේ ප්‍රදේශයේ බැලුවාම දුෂ්කර ප්‍රදේශයක් ඕනම කෙනෙකුට ඇවිදින් දානමාන පූජ කරන්න පුළුවන් ගිලන් භික්ෂූන්ට උපකාර දක්වන්නට පුළුවන්. අද මේ පින්කම කරන්න විශේෂ අරමුණක්. මේ ආරණ්‍ය සේනාසනයේ දීර්ඝ කාලයක් වැඩ ඉඳලා විශාල ශෛල්‍ය කර්මයකටත් භාජනය වෙලා බණ්ඩින්ගක් වළඳන්න බැරුව පාන් කෑල්ලකින් ජීවිතේ ගෙනිච්ච නායක ස්වාමීන් වහන්සේ ඉන්දගුත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේට පින් අනුමෝදන් කිරීමේ පින්කම අද දානමේ පින්කම සිද්ධ කළා දැන් මේ ධර්මදේශනාවෙනොත් පුණ්‍යානුමෝදනාවක් කරන්න පුළුවන්. අපවත් වී වදාළ අතිපෝජනීය කඩවැද්දෝ ශ්‍රී ජනවංශ නායක ස්වාමීන් වහන්සේ අපේ කාගෙත් ආචාර්යතුමා අතිපෝජනාව වෙන අරිය ධම්ම ස්වාමීන් වහන්සේ ආදී මහා සංඝ පිත්‍රෝන් වහන්සේලාට පුණ්‍යානුමෝදනාවක් කරන් ලැබීම ඔබ අප හැමෝගේම වාසනාවක් කොට සලක ගන්න අපේ වාසනාව. ඒ වාගේ සිල්වත් ගුණවත් නැනවත් උතුමෝ නිසා තමයි මේ ආරණ්‍ය සේනාසන ආරම්භෝනේ පවතින්නේ. පාත්‍රය දැක ගන්න තිබෙන්නේ. ඒ වගේම සීලාදී ගුණත් තමන්ට දියුණු කරගන්න ලැබිලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයේ නිකවරටිය ප්‍රදේශයේ නාගන් සෝලාරණ්‍ය සේනාසනය නමෙන් මහායි පෙරණි අරණ්‍ය සේනාසනයක දායකත්වයේ ලබාගෙන කටයුතු කරන් ලැබීමත් මේ හැමෝම හිතට සතුටු වෙන්න ඕන. දැන් අපි මේ මාත්‍රකාව දෙසට බයමු. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ හදිසි අනතුරකින් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා මරණයටපත් වුණා. ලේ විලක් මැද වැටුනේ. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලා දාහණය ගෞරවයෙන් සිද්ධ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එවනවා මේ බස්මාවශේෂ තන්පත් කරලා කුඩා සෑයක් හදන්න කියලා. ඒ සියල්ලත් සිද්ධ කළා. ධර්මශාලාවේ හැන්දෑවේ භික්ෂූන් වහන්සේලා කතා වෙනවා ඇවැත්නි බලන්න තිස්ස හාමුදුරුවෝ දැඩි වේදනාවකින් මරණයට පත්වුනේ අපායට යන්න ඇති. ওই විදිහට කතා වෙන. මොකද අපිත් කියන දැන් වේදනාවෙන් කෑ ගහලා මැරුණොත් අනේ අසවලා වේදනාවෙන් මැරුණේ අනතුරකින් මැරුණේ අපායට යන්න ඇති කියලා අපි කියනවා. ඒ වගේ අර භික්ෂූන් වහන්සේලාත් ධර්මශාලාවේදී කතා වුණේ ওই කාරණේ තමයි. අසවල් භික්ෂූන් වහන්සේ තිස්ස හාමුදුරෝ ලේවි ලක්මැදයි වැටුනේ දරුණු වේදනාවකින් ගත කළේ අනේ අපායට යන්න ඇති කියලා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ හවස ධර්මදේශනාවට වඩින වෙලාව. උන්වහන්සේ බුද්ධාසනේ වැඩ ඉඳ හිටියාම අහනවා මා මේ පැමිණෙන වෙලාවේ කුමක් ගැනද මේ කතා කරමින් සිටි උන්වහන්සේ දන්නවා කාරණේ. නමුත් කියන්න ඕන. ස්වාමිනේ තිස්ස හාමුදුරුව වේදනාවෙන් මරණයටපත් උනේ අපවත් උනේ ලේවිලක් මැදයි වැටිලා හිටියේ අපායට යන්න ඇති කියලා අපි කතා වුණයි කිව්වා. අන්න ඒ වෙලාවේ උන්වහන්සේ රැස්ව සිටි සියලුම භික්ෂූන් වහන්සේලා අමතමින් දේශනාවක් කරනවා මේ මාත්‍රකා කරපු දේශනාවෙන්. ලෝකයේක තියෙනවා පින්නතුනේ උපදින ස්ථාන 31ක් තියෙනවා. සතර අපායතන හතරයි. නරක, තිරිසං, പ്രേත, අසුර. හතර වුණාට ඒවට අදාළ ප්‍රභේද ආයතන විශාල නිරේකුවම 136ක් නරකාදී පවු කරන අයට. പ്രേත ලෝකෙත් විශාල ප්‍රමාණයක්. තිරිසන් ලෝකෙත් ඒ වගේ. අසුර අපායත් ඒ වගේ. ඒවාට පත්වන්නේ සතුන් මරාගෙන හොරගම් කරලා කාමයන් වරදව හැසිරෙලා බොරුව වංචාව කපටිකමෙන් ජීවත් වෙලා මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ජීවත් වන අදාන් තවෙනීත දුරජන අසත්පුරුෂ මිනිස්සු තමයි මේ සතර අපායට යන්නේ. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මාන කාලෙත් පණ පිටින්ම අපායට ගියා. දරුණු පව් කරලා බුදුරජාණන් වහන්සේට අපහාස කරලා තාඩන පීඩන කරලා ගල් පෙරලලා දුනුවායන් යොදවලා පුදුම විදිහට අපහාස කළා. ඒ මොකද කාරණය බුදුදහම ශීඝ්‍රයෙන් ලෝකේ පැතිරෙනවා. රාජරාජ මහා මාත්‍යවරු සෙන්පතිවරු සිටවරු බුදුරජාණන් වහන්සේ ළඟට වෙලා දන ගහනවා. බණහානවා. අන්‍ය ආගමික උදවය සම්පූර්ණයෙන් පිරිහිලා ගියා. දානෙත් නැහැ. බුදුරජාණන් වටා බුදුරජාණන් වහන්සේ වටා විශාල ජනතාවක් ඒක රාසි වුණා. සවැත් නුවර ප්‍රදේශයේ ජනගහනය කෝටි 7යි. කෝටි 7න් 5 කෝටියක් ආර්යයන් වහන්සේලා සෝවාන් සකරදාගාමි අනාගාමි වෙච්ච අය මහාන වෙච්ච අය රහත් වෙන. ඊතුරු කෝටි දෙක තුනරුවන් සරණ ගියේ සදහවත් උදවේ. එතකොට අන්‍යාගමිකයි ඔක්කොම වෙල්ලා මේ පැත්තට. හේතුව ලෝතුරා බුදු කෙනෙක් වඳින්නයි මේ එන්නේ. බණ ඩිංගක් අහන්ඩයි මේ එන්නේ. ඒ නිසා පොදවිය අනිවාර්යෙන් නැවත එනවමයි. ඒ ආගමික නායකයෝ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේ ළඟ මන්ත්‍රයක් තියෙනවා මන්ත්‍රයට අහු වුණොත් එන්න බැරි නිසා යන්න එපා කියන. 아무තු මන්ත්‍රයක් නැහැ. උන්වහන්සේ නිවැරදි ධර්මයේ දේශනා කරනවා. ආන්නේ නිවැරදි බණඩින් ගහන්න තමයි ආපහු වෙන්නේ. යමක් ඉල්ලගෙන එනවා නෙමෙයි බණපදයක් අහන්නයි මේ එන්නේ. ඒ වගේම උන්වහන්සේ දුක්ඛිත සත්වයන් කෙරේ පිහිට වෙනවා. වන්දනාමාන කරනවා. අන් ජනතාවට වැඳුම් පිදුම් කිරීමට ඉඩකඩ සලසල දෙනවා. වැඳුම් පිදුම් කිරීමට කළ යුතුයි කියලා අවවාද කරනවා. මව්ට පියාට සලකන්න කියනවා. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයට වඳින්න පුදන්න කියනවා. ගුරුවරුන්ට වඳින්න පුදන්න. ඔන්න ඔය යහපත් දේශනාවන් නැති උතුමන් වහන්සේ කෙනේ නිසා තමයි හැමෝම එක්රොක් වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ විතරයි. සම්බේ සත්තහා භවන්තු සුගිතත්තා කිව්වා. අනිත් කිසිම ආගමක කිව්වද? ශාස්ත්‍රෝරේ කිව්වද? වැඩිහිටියන් වඳින්න කිව්වද? නෑ පින්වත්. බුදුදහමේ තමයි වෘද්ධාපචායන වැඩිහිටි වන්දනාව වැඩිහිටියන්ට ගෞරව කිරීම නිහතමානී ගුණ තපස්වි ගුණ මේ සියල්ලක්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ එනිසා පැවිදි වෙන සංඛ්‍යාවත් අතිවිශාලයි සෝවිසි අසංකේයයක් මහරහත් භාවයෙන් නිවනටපත් වුණා. ওই තරම් ශ්‍රාවක පිරිසක්ද බලන්න. බුදුරජාණන් වහන්සේට තරම් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ වෙන කාටවත් හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේට තරම් කිසිම ප්‍රත්‍යලාභී කෙනෙක් ලෝකේ නැහැ. බලන්න පින කොහොමද කියන්නේ. නිකං ලැබුණ නෙමෙයි විසි අසංකේය කල්පලක්ෂයක් අනුන්ට යමක් දුන්නා. සිල් රැක්ක භාවනා කළා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට වැඳුම් පිදුම් කළා. ගුණවරණනා කළන්නේ විපාක වශයෙන්. තමයි උන්වහන්සේට මේ තරම් සම්පත් ලැබෙන්න පටන් ගත්තේ. ඔබ අප හැමෝමත් ඒ විදියට වැඳුම් පිදුම් සත්කාර කරනකොට ආපස්සට ලැබෙන විපාක අපට සීමාවක් නැහැ. පින්නතුන එක දවසක් එළදෙනක් මිනිහෙක් ඇදගෙන යනවා මරන්න. ලොකු එළදෙනක්. බුදුරජාණන් වහන්සේ ගමනක් වඩින භික්ෂූන් වහන්සේලා සමග වේලදෙන අඟෙන් ලනෝ පන්නගෙන වේගෙන් දුවගෙන ආව බුදුරජාණන් වහන්සේලා පිහිටක් වතාගෙන. ඇවිල්ලා මේ එළදෙන බුදුරජාණන් වහන්සේගේ පාදයේ ශ්‍රී පාදයේ ලෙව කාලා. ඒක වන්දනාව. ඇයි අත් දෙක එකතු කරලා වඳින්න බෑ? ඒ වන්දනාව ගෞරවය තමයි පොදකලේ. අර මිනිස්සයා දුවගෙන ආව එළදෙන අල්ල ගන්න. කාගේද මේ එළදෙන මේ මම මේ මරන්න ගෙනියනවායි කිව්වා. මේ මරණ මස් විකුණා ජීවත් වෙන තවත් එළදෙනක් ඉතුරු මුදල් වලට ගන්නවායි කිව්වා. හෙට ජීවත් වෙන. වටිනාකම කාවණු 100 ඒ කාලේ හැටියට විශාල මුදලක්. අද වනත් ගවයේ ගන්න ගියාම අති විශාල මුදලක් ගෙවන්න ඕන. වටිනාකමටත් වඩා ඉස්සරත් එහෙම තමයි. සංදේව රජතුමා මිනිස්සෙකුට ආරුව දුන එයා ඇවිල්ලා කහවණු සිය දුන්නම ගවයා නිදහස් කරගත්තා. ඒ වෙලාවේ පුදුම කතාවක් කියන බුදුරජාණන් වහන්සේ. මොකන්ද කතාව? ආනන්දය මේ ගවදෙන ගවදෙනගේ බෙල්ල කැපෙන්න පවක් නැහැ. නමුත් තව නොබෝදා මරණයට පත් වෙනවා මේ එළදෙන තථාගතයන් වහන්සේට වන්දනාවයි කළේ මේ පාදයේ ලෙව කෑමෙන්. මේ පිනෙන් මරණයෙන් පස්සේ මෙයා යනවකෝ දෙව්ලොව මහා දිව්‍ය රාජේ. අනාගතේ පසේ බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්නවයි කිව්වා නිවන් දකිනාතුරුමින් සුගතේ කිව්වා මදිද බලන්න බුද්ධ වන්දනාවේ පින ඒ සතාට නුවණ හරියට නැහැ අධ්‍යක නැහැ පූජා මොකුත් නැහැ ගෞරවයේ පමණයි පොද කළේ අපි මල් පහන් ගිලන්පස දානමාන බුද්ධාසන මේ ඔක්කොම පූජ කරලා වඳින පොදන අපර කොහොම පිනක් ලැබෙන්න ඕන හැබැයි සද්ධාවෙන් ගෞරවයෙන් නලල බිම තියලම වඳින්න ඕන බුදුගුණ දහම් ගුණ සංඝ ගුණ කියලා වඳින්න ඕන ආන්න එතකොට තමයි පින වැඩි වෙන්නේ. ඒක හොඳට මතක තියාගෙන පින ගුණ දහම වැඩි කරගන්න. එතකොට දැන් එක ලෝකයක උපදින ස්ථාන මම 31ක් කිව්වා. සතර අපාය. ඊළඟට මනුලොව. ඊළඟට දිව්‍ය ලෝක හයක් තියෙනවා. පින් කරන ඕනම කෙනෙකුට යන්න පුළුවන් සියලුම සම්පත් තිබෙන දිව්‍ය ලෝක හයක්. අර එළදෙන ගියා වගේ යන්න පුළුවන්. ඊළඟට භාවනා කරන අයට තියෙන බ්‍රහ්ම ලෝක 20ක් රූප අරූප වශයෙන්. එතන 20යි මෙතන 11යි 31යි. එක ලෝකයක උපදින ස්ථාන 31ක් තියෙනවා. මතක තියාගන්න. මේ ලෝකයේ අවේශයේ පටන් භවාග්‍රය දක්වා කියන එකම ලෝකයයි එක ඉර එක හඳ තිබෙන්නේ ඒකේ තියෙනවා පින්නතුනේ භව උපදේශාන 31ක්. මනුස්ස ලෝකේ ඉන්න අය ඉහළටත් යනවා පහළටත් වැඩිපුර යන්නේ පහළට සතර පායට. ඒ නිසා හැමෝම ඉහළට යන්න වග බලා ගන්න. මොකුත් කරන්න දෙයක් නැහැ. පංචශීලය රැක ගන්න හොඳටම ඇති. තුනරුවන් වඳින්න පුදන්න. මව්ට පියාර හොඳට සලකන්න. ගුරුවරුන්ට සලකන්න එච්චර ඔය පින් ගුණ ඇති ස්ථාන හයක් බුද්ධ ධම්ම සංඝ මවපියා ගුරුවරයා ඔය හය දෙනාට විරෝධකම් කළොත් පින්නතුනේ සංසාරෙවත් හරියන්නේ නැහැ සංසාරෙවත් හරියන්නේ අද සමහරක් දරුවෝ ඉන්න මේ මවුට පියාට සලකන්නේ ඒ මවුට පියාට නෙමේ විපාක Tamanටයි හම්බෙන්නේ සංසාරේ දුගේ දුප්පත්කම විතරක් නෙමෙයි දඳ වන පිළිකා කුෂ්ඨ රෝග හැදෙලා අනන්ත කාලයක් දුක් විඳින්න. ඒ නිසා කටම පරිස්සම් කරගන්න. කටම පරිස්සම් කරගන්න ඕන. බුදුන් දහම සඟුන් වඳින්න ඕන මවුට පියාට වඳින්න ඕන නැත්නම් පින්ඩින්ගක් දෙන්න ඕන ගුරුවරයා අර සලකන්න ඕන. ඒ බඳු අය මරණයෙන් පස්සේ මහා දෙවඟනක් මහා දිව්‍ය රාජයේ සක්විත රජ කෙනෙක් මහා ධනවතෙක් වෙනවයි කියන එක අමාරු කරුණක් නෙමෙයි. එනිසා හැමෝම ඔන්න වන්දනා කළ යුතුම ස්ථාන හයට හොඳට වඳින්න පොදන්න පුළුවන් හැටියට. බුදුගුණ දහම් ගුණ සංගුණ නිතර නිතර මෙනෙහි කරන්න යන එනකොටත් තුනරුවන්ගේ ගුණ මෙනෙහි කරන්න මරණයෙන් පස්සේ කාන්තෙන් අර එළදෙනට වාගෙන අපිට ඊටත් වඩා පින් සිද්ධ වෙනවා. ඒ තරම් බලවත්. දැන් එතකොට අර ස්වාමීන් වහන්සේ ගම්බ මේකේ උප්පජ්ජන්ති ඇතමෙක් manuss ලෝකේ උපදිනවයි කිව්වා. ඇතම් කෙනෙක් manuss ලෝක උපදින. මෙතන මැරෙනකොටමයි manuss ලෝකේ. ඔය පසුගිය කාලේ දලදා මාලිගාව ළඟ අවුරුදු 16ක තරුණ ළමෙක් දීගිලිලා මැරුණා. හැබැයි මේ ළමයා බුදුන් වඳින දලදා වහන්සේට නිතර මල් පූජා කරන වාසනාවන්ත ළමෙක් මෙරිච්ච එක මාතර ප්‍රදේශ උපන්න දැන් වයස 17ක් 18ක් විතර ඇති. බොහෝම දක්ෂයෙක් මහා බලවත් පින්වන්තයෙක් භාෂා ඥාන තිබෙන කෙනෙක් කොහෙන්ද ආවේ? බුද්ධ වන්දනා බුද්ධ පූජා පිණින්. අන්න බලන්නේ. නැවත වතාවක් manuss ලෝක උපනවම කිය ඔබ දැන් මේ බුද්ධ ශාසනයේ දෙපාරක් උපන්නාය කියලා සතුට වෙන්නේ කිව්වා. වාර දෙකක් කියා උපන්නා. බොහොම කලාතුරකින්. එතකොට අර භික්ෂූන් වහන්සේ මේ භික්ෂු manuss ලෝකයට ආවේ නැහැ කිව්වා. අර තිස්ස හාමුදුරු ලේවි ලක්මල මත වැතිලා හිටියේ manuss ලෝකයට ආවේ නැහැ. මනුස්ස ලෝකෙට එන්න මරණයටපත් වෙනකොට හිත හොඳ වෙන්න ඕන. දැන් ගියාත්මේ අපි මරණයටපත් වෙනකොට හොඳ හිතකින් මැරුණේ. ඒ නිසයි මේ මනුස්ස ලෝකෙට ආය තණ්හාවෙන් මැරුණා නම් പ്രേත ලෝකෙ. අද ওই තොইল කරන්නේ ඒකයි. තරාවෙන් මැරුණොත් නයෙක් පොළඟේ විෂකරු සතෙක් යක්ෂයෙක් යක්ෂණිය කොහොමයි උපදින්නේ? මෝහයෙන් මැරුණොත් ත්‍රිසන් ලෝකෙ. මාන්නෙන් මැරුණොත් ওই වඳුරන් බල්ලන් වෙලා. බල්ලෙක් දැක්කොත් හිතන්න ඕන මේ මිනිස්සෙක් තමයි දැන් මාන්නෙන් ඉඳලා ඔන්න බල්ලෙක් වෙලා. වඳුරත් ඒ වගේ. මිසදුටු කමෙන් මැරුණොත් නම් භයානකයි. මැරෙනවත් එක්කම අවීච මහා නරකෙ. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, පිනක් දහමක් නැහැ. මවුට පියාට සැලකුවාට වැඩ ඔන්න ඔය දුර්මත ගේනවා. ඒගොල්ලෝ ආශ්‍රයවත් කරන්න එපා, හුලඟවත් වදින්න එපා. ඒගොල්ලෝ යන්නේ අවීච මහා නරකයට ඒක නවත්තන්න බැගියන් පස්සේ උල් උඩින් සරසින් යටින් වදිනවා හෙල්ලෙන්න බෑ කල්පයක් යන. හරි භයානක පවක්. දේවදත්ත හාමුදුරුවන්ට උල් වැදිලා හැම පැත්තෙම හෙල්ලෙන්න බෑ. ඉන්නකම් පව් කළේ පාපතර ජීවිත. අන්න ඒවා දැකලා හැමෝම පින්දහම වැඩි කරගන්න ඕන. නිසා manuss ලෝක උපදින්න හොඳ පිනක් ඕන. හිත හොඳින් මැරුණොත් manuss ලෝකෙට එන්න පුළුවන්. නිරයන් පාප කම්මිනෝ මේ ලෝකේ ඉන්න ඉන්නකම් පව් කරන්. දඩයන් කරනවා. සත්තු මරනවා. බේබද්දෝ. ඒ වගේම දූෂණකාරයෝ. ඒ වගේ මම් පහරෙන්නෝ. අසවල් ළඟපාත මිනිස්සුන කරදරේ දානමාන පින්වලට විරුද්ධයි පන්සලකට යන්නේ නැහැ. ඒ ළඟට මව්පියන් සලකන්නේ නැහැ. අදාන් තවිනීත දුර්ජන මිනිස්සු. එතකොට යා මැරුණොත් ගමේ මිනිස්සු කියන අපෝ මැරිච්ච එක හොඳයි. පලාතරත් හොඳයි, ගෙදරටත් හොඳයි ওই මිනිස්සයා මැරිච්ච එක කියලා අපි ගමේ මිනිස්සු හැටියට කියනවා. දැන් මොකද වෙලා තින්නේ? නිර්යන් පාපකම් මේගොල්ලෝ නරකාදියට යන්නේ. වැටෙනකොටම අහනවා යම රජුරෝ ඔබ පළවෙනි දේවදූතයා දැක්කද? නෑ ස්වාමීන් ඔබ දැක්කේ නැද්ද මේ පුඩා දරුවෝ ඉපදෙලා මල පහ කරගෙන ඇඳේ දඟලනවා දැක්කස. එතකොටවත් උඹට හිතුන්නේ නැද්ද? අනේ මේක මහා දුකක් මේ පිනක්පත් කරගන්න ඕන කියලා. අනේ නෑ ස්වාමීනි අමතකුණයි. ආ හොඳයි. ඔබ එහෙනම් දැක්කේ නැද්ද දෙවෙනි දේවදූතයා? නෑ දැක්කේ නෑ ස්වාමීනි. ওই ලෙඩ වෙච්ච මිනිස්සු හැරමිටියක් අරගෙන කෑකෝ ගහන විලාප දෙන නැගිට ගන්න වෙස් දැක්කේ නැද්ද? දැක්කේ නෑ. දැක්ක කිව්වා. එහෙනම් පින් කරේ නැත්තේ අමතකුණයි කිව්වා. ඔබ තුන්වෙනි දේව දූතයාවත් දැක්කේ නැද්ද? දැක්කේ නෑ කිව්වා. ඔබ දැක්කේ නැද්ද මේ මනුස්ස ලෝකේ මිනිස්සු මැරිලා ඉන්නවා. අපෝ දැකලා තියෙනවා. උඹට එතකොටවත් හිතුන්නේ නැද්ද මාවත් මැරෙනවා පිනක් දහමක් කරන්න ඕන ප්‍රමාද වුණා ස්වාමීනි. ආ එහෙනම් සමාවක් නැහැ කියනකොටම යමපල්ලු ඇදගෙන යනවා අතපය කපනවා ලෝදිය පවනවා ඊළඟ ලෝහ ගොලි ගිල්ලවනවා අටුගහේ නංවනවා උල තියනවා ගස් දෙකක කකුල් දෙක ගැට ගහලා එක ගහක් ඇදලා අනිත් අතහැරෙව ගමන් ඉරාගෙන යනවා ඔන්න ඔය වගේ දරුණු දුක් දෙනවා පවේ හැටියටම දුක් දෙනවා. සමහර අයට ඔළු ගෙඩියටම කුළු ගෙඩි පාරවල් 500ක් වදිනවා. අර සත්තු මරුපු අයට. හරි භයානකයි අපායේ විස්තර තතු කියවනකොට ඒවා දැන කියාගෙන පවටම බය වෙන්න ඕන. කටම පරිස්සම් කරගන්න ඕන. නිදහසේ ජීවත් වෙන්න ඕන. එතකොට නම් බය වෙන්න කරුණක් නැහැ. මනුලව දෙවලු වෙන්න පුළුවන් සංගම් සුගතුනෝ යන්ට. මනුලවත් දෙව්ලොවත් බඹලොවත් උපදින්න පුළුවන් පින් කළාම. අර ස්වාමින් වහන්සේ අපායට ගියෙත් නැහැ කියලා බුදුරජාන් වහන්සේ වදාළා. චාතුරු මහරජකාදී දෙව්ලොව හයක් තිබෙන්නේ පින්දාම් කරන අයට. ඒවට ගිහිල්ලා බොහොම හොඳින් පින් කරගන්න පුළුවන් මනුස්ස ලෝකෙත් ඉඳලා පින් කරලා තමයි එතනට ගියේ. භාවනා කළොත් බබලෝ. හැබැයි ආයුෂ හොඳටම වැඩි. කල්ප ගණනෙන් ආයුෂ ඒවට ගිහිල්ලා බොහෝම සුඛිත මුදිතව වාසය කරන්න පුළුවන්. මේ අපවත් වන ආමුදුරු එතනට ගියෙත් නෑ කිව්වා. භික්ෂූන් පුදුමෙහිටපත් වන ස්වාමීන් මනෝලෝපන්නේත් නැත්නම් සතර අපායට ගියෙත් නැත්නම් දෙවොලවට බඹලොවට ගියෙත් නැත්නම් උපන්නේ කොහේද? පරිනිබ්බන්ති අනාසවා මහණෙනි වික්ෂෝන් වහන්සේ පිරිණිවන් පෑව රහත් වුණාය කියලා කිව්වා. ස්වාමීන් මේ වේදනාවෙන් ලේවිලක් මැද වැටිලා කොහොමද රහත් වුණේ කියලා ඇහුවා. මහණෙනි මං ඔබලාට දේශනා කරලා තියනවා නේද වේදනාවක් දැනුණාම වේදනාව මෙනෙහි කරන්නට කියලා. වේදනානුපස්සනා සතිපට්ඨානේ වේදනාවයි වේදනාවයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වේදනාවයි වේදනාවයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ ස්වාමීන් වහන්සේ මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියා වේදනාව එහෙම්ම යටපත් වුණා සිත සමාධිගත වුණා විදසොන්න වන මත වුණා මරණයයි රාත් වීමයි එකම අවස්ථාවේ සිද්ධ වුණා කියලා දේශනා කළා බලන්න පොඩි වැඩක්ද මහරහතන් වහන්සේ නමක් දැන් අන්න ඒකයි කිව්වේ ආදාන පෝජෝත්සවයෙන් ලබාගත් බස්මාවශේෂ ටික සෑයක් හදලා තැම්පත් කරන්නකො රහත්තන් රහතන් වහන්සේගේ ධාතු කොටස් බලන්නකෝ ස්වාමින් වහන්සේ මරණයට පත්වනේ වේදනාව මෙනෙහි කරලා අතීත කර්ම විපාකය පරිසම්දුන්නේ එකම ගෙදරට අවුරුදු 12ක් දානෙට වැඩියා අන්තිම දවසේ කොසල් මහ රජතුමා එවල තෙවන මණික් ගලක් උපමට්ටම් කරන්න කියලා. මේක මේසේ උඩ තියලා මෙයා ගිය අත් දෙක හොදාගෙන එන්න. එනකොට මණික් ගල gedare ඉන්න ගිජුලිහිනියා පක්ෂියා ගිලලා දැම්ම මස් කෑල්ලක් කියලා හිතාගෙන. දැන් ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. gedarat කවුරුත් නැහැ. හාමුදුරුව විතරයි ඉන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ මේ මණික් ගල ගත්තා නේද? නෑ උපාසක මම ගත්තේ නෑ. නෑ ඔබ වහන්සේම ගත්තේ මේ ගෙදර කවුරුත් හිටියේ නෑ. ස්වාමීන් වහන්සේ දැක්ක පක්ෂියා ගිලිනවා. කිව්වනම් මරනවා ඒ නිසා කිව්වේ නෑ. මිමිනිහා එයින් නතරු නෑ ලණුවක් ගෙනලා ඔළුවට දාන වෙලන්න පටන් ගත්තා. දැන් තද කරනවා. දැන්වත් කියන්න ඔබ වහන්සේ ගත්තා නැත්නම් මගේ ආදේශිස ගහලා දානවා. උපාසකතුමනි මම ගත්තේ නැහැ. තවත් වෙලුම තද කරන කොටස් කන්න ආසාදිය පොපුරලා ලේ ගලන්න පටන් ගන්නේ ටික සිවුරටත් වැටුන ඇඟෙත් වෙල බිමට ගලාගෙන. ඒ වෙලාවේ මෙන්න මේ ස්වාමීන් වහන්සේ වේදනාව මෙනෙහි කරන්න පටන් ගත්තා. ලේත් ගලනෝ වේදනාවත් වැඩි වේදනාව මෙනෙහි කරන් යන ගමන් අර පක්ෂියාම ලේ ටික බොන්න. වේදනාවෙන් ඉන්න මිනිහ ගැහුවා පයින් පාර තරහින් ඉන්නේ. මැරුණා. අන්න ඒ වෙලාවේ වේදනාවෙන් ඉන්න ස්වාමින් වහන්සේගේ උපාසකවරු ඔන්න ඔය පක්ෂයාගේ බඩ පළල බලන්නේ කිව්වා. අනේ මණික් ගල තිබුණා මහා පාපයක් කරගත්තා. සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ කෙනෙක් විනාශයටපත් කළා. ගමේ රටේ මිනිස්සු ඇවිදින් තලලා පෙළලා මේ තැනැත්තව මරලා දැන් මෙලොව විපාක දුන්නා. දැන් අද නරකාදී. මේ ස්වාමින් වහන්සේගේ කර්ම විපාක ඉවරයි මහරහත් භාවයෙන් නිවනට පත්වන ඔන්නෝකය කියන්නේ කිසිම සතෙක් මරන්න එපා කිය. කිසිම සතෙක් මරන්න එපා කියන ඕක තමයි. මෙස්සෙක් පොඩි කරලා මැරුවොත් මදුරෙකුට ගහලා මැරුවොත් තමන් මැරෙන්න මරන්නෙත් ওই විදිහේ තමයි. උකුණේකවත් හිසේ ඉන්න සතෙක් මරන්න මැරුවොත් ඒ විදිහටමයි මරන්නේ. එනිසා මේ සංසාරයේ භයයි මේ සංසාර ගමන කියන එක ලේස පාසු නෑ. බේසුණු ගම් බහිසුණු ගමනක් මේක. ඒ නිසා අපි මේ සංසාර ගමන පිළිබඳ හොඳට වටහාගෙන හිත කාය වචනේ සංවර කරගෙන වැඩි මොකුන් නැතත් කමන්නේ පංචශීලය වත්රක ගන්න. පංචශීල රැකීමේ පින නිවන් දකිනා ಜಾති දක්වාම සැප විපාක දෙනවා. මොනම දෙයකින්වත් අඩුවක් කරන්නේ ද ආයු වරණ සැප බල ඥාන සම්පත් වලින් ධනදානි අසීසුරු සම්පත් වලින් සුගති සම්පත් වලින් දර්ශනීය ජීවිතාදී මොනම දෙයකින්වත් අඩු කරන්නේ නැහැ. ඒ නිසා මේ මහත්තුරු මවවරු දරුවන් පංචශීලයේ හොඳට රැක ගන්න නැවත මිනිස්සෙක් වෙයි කියලා අපිට හිතන්න බැරි නිසා පොයද පුළුවන් නම් අටසිල් ගන්න. බණ ඩිංගක් අහන්න. කියලා දුන්න මෛත්‍රී භාවනාවත් කරගන්න. ඊට වඩා ඉහළට යන්න කැමති නම් මේ ශරීරය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න. ඒක උත්තරීතර භාවනාවක්. ඊට වඩා ඉහළ භාවනාවක් බුදුදහමේ නැහැ. ඊට වඩා ඉහළ පින්කමකොත් බුදුදහමේ නැහැ. අන්න ඒවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කරගෙන කවුරුත් දාන ආදී පින්දහම් සිදු කරගෙන සම්මා සම්බුද්ධ ශාසනය රැකගෙන පාරමී ගුණ දියුණු කරලා අමහා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරා. එතකොට අද ධර්මදේශනාමේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන මුරුතැන්ගේ විසෝ ටී චන්ද්‍රලතා මාතාව ප්‍රමුඛ පවුලේ සියලුම ඥාතීන් සිහිපත් කළ දුවා දරුවන් පින්කම සිද්ධ කරනවා රස්නායකවර කල්ලංචිය පදිංචියෙන් සුබසේන මහත්මයා ඇතුළේ පින්නතුල පින්කම කරන නාගන්සෝල අරණ්‍ය සේනාසනයේ සතර පෙරුවේ දායක පින්නතුල්ලාත් පින්කමට සම්බන්ධ වෙනවා. මේ පින්නතුල්ලාගේ දායකත්වයෙන් තමයි අද මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නේ. පූජ්‍යපාද මුරුතන්ගේ ජින සද්ධා ස්වාමින් වහන්සේගේ අවාද අනුශාසනා පරිදි මේ උතුම් පින්කම අද මේ විහාරස්ථානයේ සිද්ධ කරනවා. ඒ ස්වාමීන් වහන්සේ නොයේක් නොයෙක් පින්කම් කරනවා. ගිලාන ඕපස්ථාන දානමාන පින්කම් දන්සල් පැවැත්වීම යාචක දාන දුගී මගීන්ට දාන ඒ වගේ තව සමදාන පැවැත්වීම ආදී විශාල පින්කම් කර. ඒ අතර නැවතවතාවක් මහා පින්කමක් කරගන්නට ලැබුණා. එමනම් බණට ආරාධනා කරලා වතාව සම්පූර්ණ කරලා ශීලයක පිහිටා මෛත්‍රී භාවනා කරලා ධර්ම ශ්‍රවණය කරලා මේ රසපත් කරගනු ලැබූ සියලුම කුසල සම්භාර ධර්මය අභාව ප්‍රාර්ථන තියේ චන්ද්‍රලතා උපාසිකා මාතාව ඇතුළු ඒ පවුලේ හැමදෙනාටමත් ඒ වගේම එම් සුබසේන මහත්මයා බලාපොරොත්තු වන එම් සෝම්පාල පියාණන් ටීඑම් දයාවතී මාතාව එච් එම් ඩිංගිරි වණ්ඩා මාමණ්ඩිය ආර්.එම්. පීමාවතී නැන්දනිය, ඒම කරුණාසේන සොහොවිරා ඇතුළු අභාව ප්‍රාර්ථන මව්පස පියපස සීලම ඥාතිවරුන්ටත් නාගන්සෝල අරණි සේනාසනේ සතර පේරුවේ දායකවරු වෙනුවෙන් අභාව ප්‍රාර්ථන තමන්ගේ සියලු ඥාතිවරුන්ටත් දායකවරුන්ටත් අරණ්‍ය සේනාසනයේ සම්බන්ධව පරලෝකීය දායකවරුත් මේ පින් ලබාගෙන ඒ හැමදෙනාම දුකින් අත මිදේවා සැපේටපත් වේවා සුගතියක්ම වේවා දුර්ගතියක් නම වේවා පාරමී ගුණ දියුණු වේවා අමහා මහ නිවන් සම්පත්ත ලැබේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරා අපවත් වේවදාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහෝපාද්‍යය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන ආචාර්ය ප්‍රධාන අනුශාසක රාජකීය පඬිතුක අතිපෝජනීය මාත්‍ර ශ්‍රී ඥානාරාම මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාද්‍යය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක රාජකීය පඬිත අතිපූජනීය කඩවැද්දෝ ශ්‍රී ජනවංශා විදාන නායක ස්වාමීන් වහන්සේ නාථක නරණි සේනාසනාධිපති රාජකීය පඬිත අතිපූජ්‍ය ගැටමාන්නේ ශ්‍රී විමල වංශ නායක ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමාධිපති අග්ග මහා පඬිත මහෝපාද්‍යය අතිපෝජනාව වෙන අරිය ධම්ම නායක ස්වාමින් වහන්සේටත් නාගන්සෝල අරණ්‍ය සේනාසනේ වැඩ සිට පෝජනීය විතාරන්දෙනියේ ඉන්දගුත්ත ස්වාමින් වහන්සේ ඇතුළු ඒ වගේම කොළඹ ආද ශ්‍රී සම්බෝධි විහාරාධිපති මාධ්‍යජාලයේ නිර්මාත්‍රව වල පවත්වී වදන තිපෝජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වේවදාල සීලම ස්වාමින් වහන්සේලාටත් මේ උදාර පින් බලෙන් සංසාර ගමන සපවත් වේවා දුක පීඩාවක් නොවේවා සුගතියක්ම වේවා අමහ මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ජනසන්දා ස්වාමින් වහන්සේ ප්‍රදාන ඔබ අප හැමෝගෙම නමින් පරලෝකීය මව්පිය වැඩිහිටි ගුරුවර බන්දු මිත්‍රාදී සීල ඥාතිවරුත් රටදෑ වෙනුවෙන් දෙවිපිදෝ රණ විරෝධ විපත් කරදර වලින් මරණයට පත්වන අයත් කොරෝනා වෛරසයෙන් පරලෝකීය ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් බණහන හැමෝගෙම පරලෝකයේත් මේ පින් ලබාගෙන දුකින් අත මෙදී සැපයටපත් වේ. අමා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ශාසන ආරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විෂ්ණු කතරගම සමන සමන් දිව රාජරු මෙත් බෝසතාණන් දුටු ගමන දිව රාජය ඇතුළු සියලු දෙවියෝ මේ පින් ලබාගෙන දෙව් රැකවරණය හැමෝටම ලැබී දෙවියන්ටත් අමා මහ නිවන් සම්පත්ව ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ අප හැමෝගෙම සුජීවත් වෙන්න මව්පියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතීන්ට හිතාහිත මෙදහස් සමසත්තර ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී සත්වයෝද කොරෝනා වෛරසයෙන් දුක් විඳින සමස්ත ලෝකවාසී ජනතාවද මේ පින් බලෙන් තුනුරන් සරණින් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පාරමී ගුණ දියුණු වේවා වෛරස් රෝගී සුවපත් වේවා මුළු ලෝකෙම වෛරසයේ තුරන් වේවා හැමෝටම යහපතක් වේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ඒ වගේම නාගන් සෝලාරණ්‍ය සේනාසන අධිපති පෝజ్య මුරුතන්ගේ ජනසද්දා ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝාව සම්පත් ලැබේවා පාරමී ගුණ දියුණු වේවා. ඒ වගේම අවසාන වශයෙන් මේ රැස් කරගත් උතුම් පින් බලෙන් බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රය අනුභවයෙන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ රුවන්වැලි මහ සෑය අනුභවයෙන් කේශ ධාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රී පාදස්ථාන ආනුභා බලයෙන්ද බුද්ධ ගයා අවබෝධයෙන් වහන්සේ වජිරාසන ආනුභා බලයෙන්ද ලොම්බිනී බරණස කුසිනාරාම ජේතවනාරාමය වේලවනාරාමයේ අපි අටම ස්ථාන සලස්ම ස්ථානවල ආනුභා බලයෙන්ද තුන් ලෝකේ පුරා වැඩ ඉන්න බෝධින් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා සෑරදුන් වහන්සේලා සියලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන්ද අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද තන්නංගර මේදංගර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සමනරේවත සෝමිත අනෝමදස්සේ පදුමනාරද පදුමත්තර සුමේද සුජාත පේදස්සේ අත දස්සේ ධම්ම දස්සේ සිද්ධාත තිස්සබුස්ස විපස්සේසි කීවෙස්සබෝ කකුසඳ කෝණා ගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා ගණන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජාන භා බලයෙන් බුද්ධ ඉරධාන භා බලයෙන් නවල උතුරා ශ්‍රී සද්ධර්ම රත්ත්‍ය අනුභවයෙන් ආදී මහ සංඝ රත්ත්‍ය අනන්ත ගුණ බලයෙන් දෙවරක වරණයෙන් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙන් ජීවිතේ පුරා රැස් කරගත් සකල විද පින් බලයෙන් අද මේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන ටී චන්ද්‍රලතා මාතාවගේ දවා දරුවන්ටත් පවුලේ හැමෝටමත් රශ්නායකපුර කල්ලංචිය පදිංචියම් සුභසේන මහත්ම ඇතුළු පවුලේ හැමෝටමත් නාගන්සෝලාරණි සේනාසනයේ සතර පේරුවේ සියලු දායකවරුන්ටත් තමන්ගේ දවා දරුවන්ටත් පවුල්වල හැමදෙනාටමත් එවගේම නීරාලියද්ද නාගන්සෝල ආරණ්‍ය සේනාසනේ පිවිසුම් මාර්ගයේ පිළිසකර දීම සනග්ග අනුග්‍රහය දැක්කෝ හේමන්ත කුමාර මහත්මයාටත් මේ ධර්මාසනේ සකස් කර දුන්න පුංචි මහත්මයාටත් සාදු කියා සිත පහදවාගත් උදව් උපකාර කළ හැමෝමත් මේ ධර්ම ශ්‍රවණලාභ හැමදෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන දියුණු වේවා කරදර කම් කටළු බාධක අපල නවග්‍රහ දෝෂ දුර වේවා මෙලොව ජීවිතයේ සුඛිත මුදිත වේවා සොර සතුරන්ගෙන් අසත්පුරුෂයන්ගෙන් පැතිරීගෙන වෛරස වලින් පවා කරදර පීඩාවක් නොවේ ਸਰව ආරක්ෂාව ලැබේවා අසනීප කඳුර වේවා නිදුක් නිරෝගී සුවය සැලසේවා දාන සීල භාවනා පින්කම් දියුණු වේවා මෙතං බඩන් නිවන් දකිනා ජාති දක්වා සතර පාදුකක් සාවිපාසාදී දුකක් අඳ විරිගොළු ආත්මභාවය දුගී මගී අසරණකමක් කිසි කලකවන්නම වේවා වාසනාවන්ත මහේසාක ජීවිතය සංසාරද ලැබේවා සත්පුරු ශාසනයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව නිවන් දකින අතුරු බාප හැමෝටම ලැබේවා සුවසේ සසර ගමන ගෙවන් කොට සාන්ති ලක්ෂණ අමහා මහා නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා මේසා විශාල පින්කමත් හේතු වේවා වාසනාව වේවා කියා කවුරු සාදු කියා නිවන් ප්‍රාර්ථනා කරගන්නට ඕන ඒ වගේම බුරුතන්ගේ ජනසන්දා ස්වාමීන් වහන්සේ මේ අරණ්‍ය සේනාසනය දියුණු කරමින් ගිලානෝපස්ථාන භික්ෂුආවාසයත් තනාගනමින් ගිලන් භික්ෂුන් උපස්ථාන කරමින් කටයුතු කරනවා පිනතුලා කැමැති කෙනෙකුට උන්වහන්සේගේ කටයුතු සඳහා උදව් උපකාර අනුග්‍රහ දෙස් විදෙස් ඕනෑ කෙනෙකුට පුළුවන් ඒ සඳහා උන්වහන්සේ ඇමතුවාම ඒ සියලු කටයුතු තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා 0.71යි 62යි 87යි 0යි 15 0යි 71යි 62යි 87යි 0යි 15 එසේ ඇමතීමෙන් උන්වහන්සේ කරගෙන යන මේ ශාසනය කටයුතු මොනවාද කියලා දැන කියාගෙන උදව් උපකාර අනුග්‍රහ දක්වන්නත් පුළුවන් ඒ කාරණයත් මතක තබාගෙන අපි ඥාතීන්ට දෙවියන්ට අපවත් වුණු ස්වාමින් වහන්සේලාට පින් දෙමු. ඉදන් මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචගම්මේහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතන් පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්හි සම්බතන් පුන්න සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගාමහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මන් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තෝයාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන් හෝතෝ සම්බ දුක්ඛා පමුඤ්චතෝ සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්මාන සම්පත්ති මිනාතේ